සම්මා සම්බුද්දස්සේ සතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාපා වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචාති කෞරුණිය යෝගාවචර මහා සංඝරත්නය අවසරයි. මේ සතිපට්ඨාන මහා සූත්‍රය ඉදිරිපත් කරගෙන අනු 8 වෙනි වතාවට 98 වෙනි පැයටත් අපි මේ එළඹිලායි තියෙන්නේ අද මාතෘකාව වශයෙන් අපි ඉදිරිපත් කරගන්නේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ මේ සම්මා වාචා කියන මාර්ගය. මේක එකම එක තනකයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල සඳහන් වෙන්නේ. ඒක සාමාන්‍ය හඳුන්වන්නේ විරති චෛතසිකයක් වශයෙන්. ඒක ලෝකෝත්තර පැත්තට යනකොට ක්‍රියාත්මක වෙන වැඩ කරන එකක් නෙවෙයි නැත්නම් ක්‍රියාත්මක වීමෙන් වැඩ කිරීමෙන් කුසල පක්ෂයේ හොඳ පැත්ත උපදවන එකක් නෙවෙයි ක්‍රියා නොකිරීමෙන් වැඩ නොකිරීමෙන් විරමණය වීමෙන් හොඳක් කරන දෙයක්. ඒක නිසා පොදුවේ සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් යම් ආකාරයකට කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙලේ පුහුණුවේ එහෙම නැත්නම් ප්‍රතිපදාවේ අඩුපාඩුකම් තියෙනවනම් මේ වාචා කතාවෙන් වාචාවෙන් කතාවෙන් උගාක් අඩුපාඩුකම් ඒ චරිතයට බලපානවා ඒ චරිතයේ තියෙන පරිසරයට බලපානවා නිසා ඒ අත්තගේ ඒ කතාවෙම ඒ පුද්ගලයා මැනගන්න පුළුවන් ඒක ඒක ලාභයක් යම් විදියකට ඒ විදියට මේ වචනය හැසිරවීම වචනේ ක්‍රියාත්මකයේ යෙදවීම නොදන්නා නමුත් බොහෝ කොට හසුරුවන බොහෝ කොට ක්‍රියාත්මක වෙන තන ඇත්තා වූ ආදීනව නරක ප්‍රතිඵල දැකලා යම් කිසි කෙනෙක් මේන් ගැලවීම පිණිස සීලයක් සමාධියක් ප්‍රඥාවක් කියන මේ ත්‍රිශික්ෂාවක් ප්‍රතිපදා තුනක් ශාසන තුනක් සහිත මේ වාගේ මාර්ගයට වැටුණා නම් ඒ පුද්ගලයාටමත් තමා වශයෙන් දැක ගන්න පුළුවන් එnte ente ente ente ente මේ වචනයෙන් වෙන්ව සිටීමම තමන්ගේ ප්‍රගතිය දක්වන ලක්ෂණක් විදියට ඉදිරිපත් වෙන බව. ඒ වචනය අජ්ජස්ස බහිතාවයෙන් දෙපැත්තට බලපාන. තමන් අනුන්ට කතා කරන ප්‍රදේශ මෙන්ම වැඩි කතා කරන තැන් වලින් ඈත් වීම වගේ Taman අනුන්ට කරන කතාවේ කිරලා මැනලා කරනවා. ඒ වගේම අනුන් කරන කතාවල් වලත් යෙදී ඇලි ගලි වාසෙන් තොර වෙනවා. මේන මේ විදිහට ඒ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉහළට යනකොට tempatkamak කුපිත නොකරවන බවක් කුපිත නොවන බවකට එන බව ඇතුළතිමුත් Tamanටම Taman වශයෙන් දක් ගන්නත් පුළුවන් බොහෝ විට ළඟින් ආශ්‍රය කර නැත්තන්ට ඇඟෙන ප්‍රධාන කාරණයක් බාටපත් වෙනවා මේක. එන්ටෙන් ටෙන් ටෙන් අර තිබුණු සාද්ද ගති වචන ගති වාචාලකම එන්ටෙන් ටෙන් ටෙන් අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක ඔය කියන විදිහට සරල රේඛීයව ඒකාකාරවම සිදුවෙන්නේ නැති අවස්ථා රාශියක් තියෙන නිසා මේ සම්මා වාචා කියන එක විශේෂයෙන්ම යෝගාවචර පිළිස හොඳට අලගිය මුලගිය විස්තර සහිතව දැනගෙන ඉන්න එක බොහෝම කෙටි මාර්ග හොයා ගැනීමට පහසුම ක්‍රමය. ඒ මොකද මේ වචන වචනය ගොඩාක් ක්‍රියාත්මක වෙන වෙලාවේදී නැත්නම් Taman කතා කරමින් ඉන්න වෙලාවකදී නැත්නම් කතාවකට සම්බන්ධ වෙලා ඉන්නවකදී අපිට වැටහීම ලැබෙන්නේ බොහෝම අඩුයි. ඒ මොකද අපේ හිත මේ වචනය බොහොම තදින් වැඩේට ගොනු වෙලා බැඳිලා ගත කරන නිසා අපිට යමක් උකහා ගැනීම, සාවධාන වරුම්කම් දීම, විවේක බුද්ධිය පාවා දෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා වචනය පිළිබඳව වුණත් අලගිය මුලගිය විස්තර දැනගන්නකොට, දැනගැනීම සඳහා කටයුතු කරනකොට අපේ වචනේ නතර කරලා ඒ වචනයට උල්පන්දම් දෙන මූල සපයන පච්චේ කරා කියන සමාහලර සඳහන් කරන මේ විතක්ක ਵਿਚාර දෙක පුළුවන් තරම් තැම්පත් කරගත්තොත් තමයි හිතේ විවේක බුද්ධියක් ඇති වෙන්නේ. එතකොට තමයි අපිට අපේ වචනේ හැසිරීම පිළිබඳ කියලා තියෙන බණක් උනත් තේරෙන්නේ. ඒ බණ කියනකොට හරි වේවා කියනකොට වඩා අහනකොට තමන්ගේ හිත විතක්ක ਵਿਚාර වශයෙන් වාචාල වෙලා තියෙනවා. නැන්න තැන්වල දුවය විදිහේ පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේ බණ නිසි පරිදි අහගන්න විවේකයක් නැහැ. ඒ පුද්ගලයාට වචනය පිළිබඳව හැසිරෙවීම සම්බන්ධයෙන් බණ කිව්ව තේරෙන්නේ නැහැ. වටහා ගන්න තරම් විවේක බුද්ධියක් නැහැ. ඒ නිසා මේ වචනය පිළිබඳව වචනයෙන්ම බණ කියනකොට ඒක ප්‍රහෙලිකා ස්වරූපයි. ඒ නිති සම්‍යක් දෘෂ්ටි සම්‍යක් සංකල්පය කියන මූලික අංග පෙළගැහිච්ච කෙනාට නම් වැනි ධර්ම දේශනාවක උකහා ගැතිය හැකි කරුණ රාශියක් තියෙනවා. මේ මූලික සම්‍යක් දෘෂ්ටි සම්‍යක් සංකල්පනාව කියන මූලිකාංග නැති කෙනාට මේ වාගේ දෙයකට සම්බන්ධ වුණත් ඒ කියන කරන දේවල් ගැන අර විතක්ක ਵਿਚාර බහුලව නැත්තම් හිත දොඩමලුව බැන්නට ඇහුම් කන් දුන්නට ලොකු වෙනසක් ඇති වෙන්නේ. ඒක නිසා මේ වචනය කියන එක පොදු ව්‍යවහාරයේ සරුවච්ච භාෂිතයේ බොහොම මේ චපල දෙයක් විදිහට තමයි දකදරන්නේ. මේක කාය ක්‍රියාවටත් මනස් කර්මයටත් දෙක අතරමැද පිහිටලා තියෙන එකක්. අපි ඒක සාමාන්‍ය ව්‍යවහාර කියන්නේ දිවට ඇට නැහැ කියලා. ඇට නැති දිව ඕන දෙයක් කියන. නමුත් ඒකේ කිව්ව පමණින් හුලඟට එකතු වෙනව නෙවෙයි නානා ආකාර විදිහට අනුන්ගේ සිත් වලට බලපානවා, ක්‍රියා වලට බලපානවා, කායට බලපානවා. ඒක නිසා අද මානව ප්‍රජාව මේ භාෂාව උසුරු වීම අනෙක් සතුන්ට වඩා විශේෂයෙන් දියුණු කරලා තියෙන ගතිය අනෙක් සත්වන්ට වඩා මානවය ඉහළින් තියනවා ඉදිරින් ඉන්නවා සભ્યත්වගතය පරිණාමගතය කියලා හිතාගන්න ප්‍රධානම සාක්ෂිය වශයෙන් අද බොහෝ සමිති සමාගම් පිළිගන්න කැමතියි. ශිෂ්ටාචාරය ගැන කියනකොට මේ භාෂාව ඇතිවෙච්ච තැන තමයි අදහස් හුවමාරු කිරීමේ හැකියාව ඇතිවෙච්ච තැන තමයි මිනිසයා තිරිසනුන්ගෙන් වෙන්ුනේ එතන ඉඳලා තමයි මිනිසයා ශීඝ්‍ර දියුණුවකට හෝ පිරීමකටපත් වෙන්නේ. ඇයි එහෙම පිරීමකටපත් උනායි කියලා කියන්නේ අද මේ කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලාට වඩා ස්වාමීන් වහන්සේලා වඩා කිව්වා ස්වාමීන් වහන්සේලා අහු නොවි නෙවෙයි අහු වෙලා තියෙනවා බොහෝ එදිනදා ජීවිත ගත කරන ඇත්ත දන්නවා අද රට පාලනය කරන්නේ තොරතුරු තාක්ෂණය මගින් තොරතුරු තාක්ෂණය පුළුවන් ස්ත්‍රියාවක් පුරුෂයෙක් කරන එක හැර ඕනෙම දෙයක් කරන්න පුළුවන් මේ මිනිස්යා විසින් ඇති කරගත්ත මේ වචනය බාධා සුවමාරුව තොරතුරු තාක්ෂණය කොච්චර නොමග ගිහිලා තියෙනවද කියනවනම් සදාචාර ධර්මත් ඉක්මවාගෙන මේ තොරතුරු තාක්ෂණය අද ලෝක පාලනයකටපත් වෙලා තියෙනවා මේක අතගාන ඇත්තෝ කිසිසේත්ම සම්මා සංකල්පයක පිහිටලා නැහැ කිසිසේත්ම සම්‍යක් දෘෂ්ටියක් ඇති ඇත්තෝ නෙවෙයි ඒක නිසා මේෙන් ගැලවීම කියන්නේ මේ තරම් භයානක විෂම තත්ත්වයකටපත් වෙච්ච මේ තොරතුරු තාක්ෂණයෙන් ගැලවීම කියන්නේ එයින් හාත්පසින්ම වෙන්වීමමයි. කවදාකවත් මේක හසුරුවලා හෝ මේක අපි වශී කරවගෙන අපේ වශයේ පවත්වාගෙන මේ තපස් ජීවිතයක් එහෙම නැත්නම් මේ භාවනා ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක නම් හිතන්නවත් නරකයි. ඒක අර ලේන වලිගේ මොදින්දින් හදනවා වගේ. ඒක නිසා අපේ විවස්ථාවේ සඳහන් කරලා තියෙනවා අසභ්‍ය තොරතුරු වලින් ගන්න පුවත්පත් අතලකටවත් නොගත යුතුයි. හරි පාළු ගතියක් දැනෙනවා. ඒක නිකන් මහා තමා විහිම්ම ජීවිතෙන් නැත්තම් මේ වර්තමාන තත්වයෙන් අපායලා ගැනීමක් රහෙන් කොන් වීමක් වෙන්වීමක් වශයෙන් පේනවා. නමුත් අපේ කලින් සඳහන් කරපු විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ යනකොට මේක විරති චෛතසිකයක් වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. නොකර සිටීමෙන් සම්බන්ධ නොවීමෙන් දුරින් දුරවන් කිරීමෙන්ම බේරෙන්න ඕන දෙයක්. නමුත් මේක කවදාකවත් තව කෙනෙකුට මේ නිසා පටවන්න බෑ. ඒ මොකද බොහෝ දෙනා බත් කාලා නෙමෙයි ජීවත් වෙන්නේ තොරතුරු ආලා. එයාටත් බත් කනවට වැඩි අවශ්‍යයි මේ අනුන්ගේ තොරතුරු. ඒක නැති වුණොත් හරි පාළු ගතියක් එනවා. ඒක නිසා කැමැත වේදම් කරනවට වඩා වේදමක් සමාහලාට මේ নানা ආකාර තොරතුරු තමන් කරා ගලා යීමේ වැඩපිළිවෙල සඳහා වියදම් කරන්න අද සමාජයේ නොදැනුවත්වම ක්‍රියාත්මක වෙලා තියෙනවා. අහිමි කෙනෙකුට අපි ගිහිල්ලා කිව්වොත් ඒ තොරතුරු තමන්ට හානි කරය, බත් තමන්ට හිත කරය, එනිසා බත් සඳහා වියදම් කරුවට කමක් නැතය. තොරතුරු සඳහා එහෙම නැත්නම් මේ ප්‍රවෘත්ති සඳහා, එහෙම නැත්නම් මේ වාචාලකම් සඳහා, මේ කට කතා සඳහා ඇයි මෙච්චර වෙලාව දෙන්නේ කියලා ඇහුවොත් ඒ අත්ෝ තමන්ගේ මූලික මානසික අයිතිවාසිකම් උල්ලංඝනය කරුවා කියලා නඩු යන තරම් ඉඩ තියෙනවා. මොකද ඒ තරම්ම බලවත් තොරතුරු තාක්ෂණය. නමුත් අරණ්‍ය වාසී සුක්ඛ මූලගත සේනාසනාගත භික්ෂුවකට හෝ යෝගාවචරයෙකුට මට මේක එපා මට මේක ඕනේ නැtei කියලා ප්‍රතික්ෂේප කිරීමේ අයිතිවාසිකම සම්පූර්ණයෙන්ම තියෙනවා. හැබැයි ඒක තව කෙනෙකුට කීමේ අයිතිවාසිකම් නැහැ කියන එකයි මම මේ මතකොල දෙන්න හදාගන්නවා. කීමේ අයිතිවාසිකමුත් තියෙනවා අය මට මගේ ගුරුවරයා මෙහෙම කියලා දුන්නු හොඳය මට මගේ සබ්‍රක්මචාරින් වහන්සේලා මගේ අඩපාඩුකම් මෙහෙම පෙන්නලා දෙන එක හොඳයි කියලා යම් කිසි කෙනෙක් හිතා ගන්න පුළුවන් තරම් ආයිති සංවරයේ තියෙනවනම් ඒ පුද්ගල ශ්‍රේෂ්ඨ යෝගාවචරයක් වෙනවා. ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් බාටපත් වෙනවා. ශ්‍රේෂ්ඨ හික්මින්ෙක් බාටපත් වෙනවා. නමුත් ඒක ඒ පුද්ගලයාගේ දැනුම මට්ටමේ හික්මන මට්ටමේ භාවනා මට්ටමේ අතුරු ඵලයක් මිස කෘතිමව ගන්න බුණ එකක් නෙවෙයි. අපි නරකයි අපි ගෝලයේ වශයෙන් හෝ එහෙම නැත්නම් සම සම මිත්‍රය වශයෙන් හෝ ගුරුවරු වශයෙන් හෝ තව කෙනෙකුගේ මේ වචන කතා කිරීම සම්බන්ධ දෙයකට මේ විදිහෙන් බලපෑමක් කරන්නේ. ඒ බලපෑමක් කරන්න ඉස්සෙල්ලා අපිත් මේක කරන් හදන්නේ වචනින්මනේ. ඒ නිසා අපට සිද්ධ වෙනවා කල්ැතුවම අපි මේ කරන්න හදන වැඩේ දෙසරයක් කල්පනා කරලා කරන්න ඕනේ කියලා බුදුහාමුදුරගෙන් ආදර්ශයක් ගන්න. ඒකට නම් ධර්මචන්නාංශ ඉක්මලා කියන කියෙක් කෙනෙක් නෑ ලෝකේ පහළ වුණේ පහළ වෙන්නේ නැහැ. අසම සමයි. ඒක නිසා ඒ සර්වචන්නාංශේ ඉතාමත්ම ගැඹුරේ පිට විනීතය කියනවා නම් ඉතාමත්ම අනුකම්පාවෙන් මේක පිළිබඳව පූර්ණ විග්‍රහයක් දීලා තියෙනවා. ඒ විග්‍රහය වැටහෙන්නේ තමන්ගේ සීල සමාධි ප්‍රඥාවල ජීවන මට්ටමේ හැටියට තමයි. නමුත් කාටත් ਸਰවඥ මට්ටමට යන්නත් බෑ කාටවත් ਸਰවඥාන්තයේ දීපතරතුරු ප්‍රයෝජනවත් නැහැ කියලා කියන්නත් බෑ. ඒක නිසා මේ සම්මා වාචා සම්මා මුලින්ම තියෙන දෙකත් එක සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා අතර පුදුමාකාර එකිනෙකට තුඩු දෙන එකිනෙක ප්‍රභව කරන ගතියක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටිය හොඳ හිතේ මූලික ගුණයක් හොඳ පුළුල් දැක්මක් ඇති කෙනාට පහළ වෙන සංකල්පවල ලොකු හික්මීමක් වෙනවා. විහිංසා ව්‍යාපාද කාමචන්ද ආදී සංකල්ප බොහෝම පටු ළඟ කරකැවෙන වේගයෙන් ශක්තිය නාස්ති කරන දේවල් බවත් නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද වගේ සංකල්ප බොහෝ දුර සාන්තියක් ඇති කරන දේවල් බවත් මේ ප්‍රතිපදා විදිහට යනකොට යනකොට යනකොට ඉබේම ඇඟටම ලේවලටම වැටෙනවා. ඔන්න එහෙව් කෙනා තේරුම් ගන්නවා ඊට පස්සේ තමන්ගේ ශක්තිය සංරක්ෂණය කිරීමේ ප්‍රධානම ක්‍රමය තමයි මේ වචන හිස් හැසිරීම. වචනය යම් ආකාරයකින් දොඩමලු නම් ඊට කලින් හිත දඩමලු විය යුතුයි ඒක නිසා කියන විතක්ක ਵਿਚාර දෙකෙන් පස්සේ තමයි වචනයක් බිඳේ වචනයක් බවට ගෝසාවක් බවට අනුන්ට සංවේදනය වෙන තැනටපත් වෙන්නේ විතක්ක ਵਿਚාර මට්ටම තමයි මේ සංකල්ප ආකල්ප විකල්ප වශයෙන් අපි හඳුන්වනවා ඒ නිසා විතක්ක ਵਿਚාරයෙන් තොරව වචන භාවිතාවක් වෙන්න බෑ ඒ විතක්ක ਵਿਚාර කියන දෙක දොඩමලු වෙන්නෙම දෘෂ්ටියේ බාධක නිසා දෘෂ්ටි ඇති පුහුදුන් ගති නිසා දිනු පවුණු නොවිච්ච ගති නිසා තපස් ගති නැති නිසා ඉවසන්ත බැරි නිසා මේ නිසා ඒ පුද්ගලයාට විතක්ක ਵਿਚාර පහළ වීම වළක්වා ගන්න බෑ විතක්ක ਵਿਚාර පහළ වුණා නම් ඒක වචනයේ නොනගා හිටියොත් ඉතින් හරියට මල වේග මුත්‍ර වේග අසුචි වේග නතර කරපු කෙනාට උම්මත්තක පහළ භාව පහළ වෙනවා වගේ අපස්මාර රෝගේ ඉන්නා වගේ විතක්ක ਵਿਚාර බහුල වෙච්ච කෙනාට ඒක ප්‍රකාශ කරගන්න බැරි වුණොත් උම්මත්තක වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ පුද්ගලයා මෙන්න මේ කියන මුසාවාදයක් මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් පිසුනා වාචාය මාර්ගයෙන් හෝ සම්පප්පලාප මාර්ගයෙන් හෝ පරසාවචන මාර්ගයෙන් හෝ ඒ ඒ විතක්ක ਵਿਚාර එලිදක් කරනවා. හැබැයි මේ ජනමාධ්‍යයේ අන්න ඒකට නම් ඇති වෙන්න දොර විවෘත කරලා තියෙන ඕනම පිස්සෙකුට පියාටෙකුට ඕන දෙයක් කියලා දැන් අද ලෝකේ ඕන දඟ පතුරවන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක නිසා ඒ විතක්ක ਵਿਚාර වලට ඇතුලේ පටකොට බඳින්න දෙයක් නැහැ. එළියට එන්න දෝරේ ගලන්ට ක්‍රම සලසලා තියෙනවා. ඒ නිසා අපිට අහුම්කන් දීම වතේ නහුගා පරිසන්නට. මේ කියන සෑම දෙයක්ම ලස්සනට ඉදිරිපත් කළාට එහෙම නැත්නම් වෙලාවට ඉදිරිපත් කරාට හිත ගන්නාසුළු දෙයකට ඉදිරිපත් කළාට ඕන දෙයක් මුසාවක් වෙන්න ඉඩ තියෙනවා. කේලම් බතක් වෙන්න ඉඩ තියෙනවා. අනුම් විදවන හප්පන රණුපරඩු වචන වෙන්න ඉඩ තියෙනවා. නිකන් කමකට නැති දොඩමලු කමට කියන දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අහන්න සීබුද්ධියෙන් අහන්න ඕනේ. මෙන්න මේ සම්බන්ධයෙන් ඒ අබේ රාජකුමාර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් ඒකදී මේ සරුවච්චන් වහන්සේගේ අනුන්ට අහිත අමනාපමේද සරුවච්චන් වහන්සේ වචන කතා කරනවාද කියලා තමයි ඒ අබේ රාජකුමාරයා සාකච්ඡාට මුල පුරන්නේ. ඒකවල සරුවච්චන් වහන්සේ කියනවා කවදාකවත් තථාගතයන් වහන්සේගේ ඒ අහිතමනාප වචන පිටවීමක් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ අබේ රාජකුමාරා කුලිය ගාලා කියන එහෙනම් මේ නිගන්ඨය පරාදයි. ඒකනම් එහෙමනම් අන් පිරිවැජියා අන් පරතතුන් පරාදයි කියලා කියනවා. මොකද සංගය කියලා හරුවත් යනන්ට අහංග මතක් කරනවා. මම හිටින්න ගියාට පස්සේ මට කිව්වා හරුවත් යනන්ට හැම පැත්තෙම නිරොස් නමුත් අනුන්ට අහිත වෙනස වචන කරලා කිරීමේ අඩුපාඩුකම තියෙනවා කියලා. පුළුවන් නම් වාදනා ගන්නයි කියලා. සර්වඥාන්තනා කර කවදාකවත් ඒ වාදෙන් ඒකාන්තයෙන්ම අවදිනන්න හම්බ වෙන්නේ ඒ මොකද සර්වඥාන්තේ වචන කතා කිරීම සම්බන්ධව ලොකු හික්මීමක් ලොකෝ දැනුමක් ලොකෝ පසුවිමක් සහිතවයි මේ සර්වඥතා ඥානයේ විශේෂ බුද්ධ කෘත්‍යයට බැස්සේ. එනිසා උන්වහන්සේ සඳහන් කරනවා යම් වෙලාවක සර්වඥාන්සේ තේරෙනවනම් සර්වඥය දන්නවනම් මේ අජාතං අභූතං අනත්ත සංහිතං. ඒ කියන්නේ යම් මේ දෙයක් අභූතං අතච්ඡං අනාත්ම සංහිතා. සිදු නොවිච්ච දෙයක්. වෙච්ච දෙයක් නෙවෙයි. ඊගාට අත්තච්ඡං සත්‍ය නොවන දෙයක් නක්. අනත්ත සංහිතං අනුන්ට අහිත පිණිස පිහිටනවා නම් සර්වචනාන්ත එවැනි වචනයක් බිඳින්නේ නැහැ. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර මට්ටමේදීම අහුවෙනවා මේක සිදු නොවිච්ච දෙයක්, අසත්‍ය දෙයක්, අනුන්ට අහිත පිණිස පටවන පවතින දෙයක් ඒ විතරක් නෙවෙයි මේක අහන කෙනාට අනත්තාය අහිතාය සංවර්ධති. අහිත පිණිස අනත්තේ පිණිස පිළිනවා. අන්න එවැනි වෙලාවේදී ඒ වචනය විතික්‍රමණය නොවි වචනයකටපත් නොවි සද්දයක් ඇති නොකර නතර කිරීමට තරම් සර්වඥාන්සේ ගාව අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා අභූතං අතච්ඡං අනත්ත සංහිතං ඒ කියන්නේ වෙලක් නැහැ බොරුයි අත්‍යක් වෙන පිටන්නේත් නෑ මේක අහ නැත්තන්ට අහිතාය අමනාපාය සංවත්ති අහිත අමනාප කම්පිනස පිටනවා සර්වඥාන්ස දේශනා කරන්නේ. ඒ වගේම සර්වඥාන්ස සඳහන් කරනවා යම් කිසි දෙයක් සර්වඥතාඥාන්ට වැටහෙනවා නම් සත්‍යං භූතං අනත්ත සංහිතා ඇත්තයි. වෙච්ච දෙයක් ඒ වගේම සත්‍ය දෙයක් නමුත් ඒක අරුවට අනිත් පක්ෂයට හිත පිණිත හිතින්නේ නැහැ. අයිතාය අමනාපාය සංවර්ධති. එහෙමනම් කතා කරන්නේ. ලෝකේ ගොඩාක් දේවල් වෙන විදිහකට අර කාලාම සූත්‍රය වගේ තැන්වල සර්වඥාන්සේ දේශනා කරනවා දෙවියන් සහිත මරුන් සහිත දේව මනුස්ස ප්‍රජාව සහිත බ්‍රහ්මයන් මාරයන් සහිත මේ සියලු ලෝකේ යම් කෙනෙක් කෙනෙක් කෙරුවානම් සිව්වානම් හිතුවානම් ඒ සේරම මම දන්නවා ඒ හේරම දැනගැනීමේ ශක්තියක් මට තියෙනවා කියලා. නමුත් ඒනොත් යම් කිසි දෙයක් වෙච්ච වෙච්ච නැති දෙයක් නම් සත්‍යන වල දෙයක් නම් අහිත අමනාප මේක තියෙනවනම් ඒක සර්වඥාන්තයේ ඔන්නෝයි කියන ඥාණයට වැටහුණොත් අනුන්ට අහිත අමනාප වෙන එක ප්‍රකාශ නොකරන එකයි. ඒ ඒ දේ භූතන්තච්ඡං අනත්ත සංහිතා යම් කිසි විදියකට වෙච්ච දෙයක් ඇත්ත දෙයක් නමුත් අනුන්ට හොඳ පිණිස පිටන්නේ එව්වත් සර්වඥාන්ති කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවල් වලට තියෙනවා <clears throat> භූතං සත්‍යං අත්තලංහිකං. ඇත්ත සත්‍යයේ අනුන්ට හිත පිණිස මේක පිළිතනවා කියලා සර්වඥතා ආඥාණයට වැටෙනවා. නමුත් අනුන් ඒක අප්‍රියමනාප කරනවා. ඇත්ත කාරණාව. සත්‍ය කාරණාව. ඒකට අහුම්කන් දෙනොත් ඒ අහුම්කන් දෙන කෙනාට හිත පිණිස හිටිනවා. නමුත් ඒ මිනිහා ඒකට රුචි නැහැ. අමනාප කරනවා. එහෙම දේශනා කරනවා මම එයාට කියන්න සුදුසු වෙලාව බලන්න තරම් මට ඥානෙ තියෙනවා. තව සිද්ධියක් සඳහන් කරනවා මේකෙදීම වෙච්ච දේ ඇත්ත දේ හිත පිස පිටන දේ අනුන් අහන්න කැමැති අනුන් අහන්න මනාපයි ඒකට උනත් වෙලාව සාකච්ඡා දැන් සරුවඤ්ඤතා දේශන සරුවත් දේශන ධර්මයේ කියලා අපි හඳහන් කරන දේ බොහෝ දෙනා අහන්න කැමැති මොකද සරුවචනන්දේ සීකියාපද 10ක් 15ක් දේශනා කළ තිබුණා කැමැති වුණත් ඒ මනුස්සෝ සපත්තු දාගෙන ඉන්නවනම් කියන්න එපා. සෙලෙප්පු දාගෙන ඉන්නවනම් කියන්න එපා. ඔබ ඉඳගෙන ඉඳද්දී ඒත් හිටගෙන ඉන්නවනම් කියන්න එපා. ඔබ පහත් ආසනයක ඉඳද්දී ඒත් ඉහළ ආසනයක ඉන්නවනම් කියන්න එපා. ඔබ බිමේ ඉඳද්දී ඒත් යාන වාහන වල ඉන්නවනම් කියන්න එපා. ඔබ බිමේ ඉඳද්දී ඒත් ලෙඩ නැතුව ඇඳකට වෙලා ඉන්නවනම් කියන්න එපා. ආදි වශයෙන් මේවා ඇත්ත මේවා සත්‍ය මේවා හිත පිණිස පිහිටනවා ඒත් අහන්න කැමති නමුත් කියනවා නම් කියන කෙනාට ආපත්‍ය ඔබ ධර්මය කියලා කියන්නේ එහෙම හන්දියක් හන්දියක් ගන්න තියාගෙන විකුණන්න පුළුවන් දෙයක් නෙවෙයි ආහන කෙනා කැමති වුණත් මනාප වුණත් Taman දේශනා කරන්න ධර්මයක් වුණත් ඒකට සුදුසු වේලාව කලාව දැන ගැනීම දේශකයන් වහන්සේ සතු පරම වගකීමයි ඒක මොකද අහන ඇත්තෝ අර කියන සම්මිය දෘෂ්ටිය තියෙන්න පුළුවන් නොතියෙන්න පුළුවන්. අර කියන සම්මා සංකල්ප තියෙන්න පුළුවන් නොතියෙන. ඒ වෙලාවේදී මේ වක් කරන්න ගියොත් ධර්ම අගෞරව කිරීමේ ආපත්‍ය අර අහන කෙනාට තදින් බලපාන වගකීමේ බරපතලකම දේශනාවට තදින් බලපාන. දේශනා කරන්න තදින් බලපාන. මේවා එහෙම අහක දාන්න පුළුවන් දේවල් නෙවෙයි. නිසා ධර්මයක් දේශනා කරනකොට මේ පිළිස ගැන සලකා බලන එකට ප්‍රියමනාප වුණත් කීම නොකීම දේශකයන් වහන්සේ සතු. ඒකට අමනාපන අපි හිතමු යම් කෙනෙක්ගේ ආපත්‍යක් වරද්දා දැකලා අපි ඒ පුද්ගලයාට හේතු ගන්නට උත්සාහ කරනවා. නමුත් අපිට වැටෙනවා යම් තාලයකට මේ මනස දඬු ගන්නක හිර කරලා හෝ කුරුසෙක තියලා එන ගහලා හෝ මේ කාරණාව කියනකොත් මෙයා නොපිළිගන්නේ ඉඳ තියෙනවා. එහෙමනම් අපි කල්පනා කරලා බලන්න ඕනේ ඒ පුද්ගලයා පිළිගන්න පුළුවන් තත්යකට වාතාවරණයක් යන්න තරම් අපි පමා වෙන්න ඕනේ. අපි මේ ධර්ම කාරණාවට සලකන්න ඕනේ පුද්ගලයාගේ දේවල් වලට වඩා. ඒකට අපි ජීවිතීමේ ශක්තිය තියෙනවා. මෙන්න මේ අර්ථයේ සලකන ගතිය ඇත්ත නැත්ත සලකන ගතිය අනුන්ට හිත අහිත භාව සලකන ගතිය අනුන් මේකට ප්‍රියමනාප අප්‍රියමනාප වෙන ගතිය සලකන කතා බැලුවොත් මම හිතන එක්කෙනෙකුට දවසකට වචනයක් කතා කරන්න පුළුවන්. ඒ කියන මේ සර්වඥතා ඥාණයෙන් තෝරන බේරන මට්ටමකට ගත්තොත් එක්කෝ අපි කියන වචන මුසාවාද එක්කෝ අපි කියන වචන පිසුනා වාචා කියන කේලම් වලට පදනම් වෙනවා. එහෙම නැත්නම් පරුසා වාචා කියන විදිහට අනුන්ගේ කන් කූරන රළු වරළු තත්යකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පප්පලාප කියන විදිහට කිසි හරයක් නැති කටවාචාලකමකට නිකන් කියන වචන වෙන්න පුළුවන්. ඒක නිසා යෝගාවචරයේන්ට යෝග මධ්‍යස්ථාන සඳහන් කරලා තියෙනවා මේ ආර්ය තුෂ්ණිම් භාවයේ ඊටාමත් ලේසි ඊටාමත්ම පිළිසිදු බව. මේක භාගයකට වගේ ඒක තමයි හුඟක්ම අඩු භාවනා මධ්‍යස්ථාන. සතුම් මරණ හොරකම් කරනවා කාමීච්ඡාචාර නැතුවමත් නෙවෙයි. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මිත්‍යා දෘෂ්ටි මිත්‍යා සංකල්ප වගේ දේවල් නැතුවමත් නෙවෙයි ඒක නෙවෙයි ප්‍රශ්නේ. භාවනා මධ්‍යස්ථාන ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මේ වචනේ. පිළිගන්න ඉතාමත් අඩුවෙන්ම කැමති දේ ඒක තමයි. අනිත් තීරුව තමයි ඒක හදන්නත් හොක දෙයක් ලෑස් වෙන්නේ වචනයෙන්මයි. ඒක හරියන්නේ නැහැ. ඒක නිසා මේක උබතෝ කොටික ප්‍රශ්නයක්. කවදාකවත් විසඳෙන්නේ නැතුව ආ වාගේ පේන තියෙන ප්‍රශ්නයක්. නමුත් උත්තරේ තියෙන්නේ ඒ සූදානම් වෙලා ඇත්තෝ දුරට කල්පනා කරලා බලන්න තමන්ගේ සංකල්ප කොහොමද තමන්ගේ දෘෂ්ටිය කොහොමද මෙන්න මේ ඒකට පොඩි ඉඟියක් මේ අබේ රාජකුමාර සූත්‍රය ධර්මචර්ය සඳහන් කරනවා අබේ රාජකුමාරට මතක් කරනවා මම කතා කරන්නේ ඇත්ත වෙච්ච අත්ත් සංහිත දෙයක් අහන්න කැමති කෙනා ඒකට මනාප හිත මනාප වුණත් නොවුණත් වෙලාව බලලා මම මේ දේ කරනවා මොකද මේ සරුවච්චන් වහන්සේ නැත්නම් තථාගතයන් වහන්සේ මිනිස්යන්ට සත්වයන්ට හිතානුකම්පාව තියෙන කෙනෙක් ඒ නිසා මේක වචනීය වැඩි වචනයෙන් මේක කියලා දෙන්න බැරිය කියන පදනමක හිටියානම් සර්වඥාන්සේ දේශකෙක් වෙන එකක් නෑ අපිට සාර්ථක වෙන්න වෙන්නේ නෑ. මොකද මේ තරම්ම මේ දෙන උපදේශ වලට විරුද්ධව තමයි අපේ තර්ක අපේ දෘෂ්ටි වැඩ කරන්නේ. එහෙව් එකේ සර්වඥාන්සේ සම්පූර්ණයෙන්ම නොකිය අතහැරියා නම් මුලින්ම ගත්ත අදහස වගේ බ්‍රහ්ම ආරාධනාව පිළිගත්තා නම් මෙච්චර කල් අපිට මේ වගේ මේ යෝග ජීවිත ගත කරන මේ වගේ සීල සමාධි ප්‍රඥා පූර්ණයකට ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් ਸਰවඥාන්සේ ලෝක හිතානුකම්පාවෙන් ඇත්ත ටිකක් වෙච්ච ඒවායින් ටිකක් හිත අනුන්ගේ හිත පිණිස පවතින ටිකක් ඒ අත්තන්ගේ හිතමනාප වෙලාවේ එනකම් ඉඳලා වෙලාවල් දේශනා කරපු නිසා ඒවකට පැවතිච්ච මහරහතන් වහන්සේලා මේක සර්වත්‍ය භාෂිතේ වාසයේ පාළිය වාසයේ මේ සංගායනාවට නැංගුවා. එදා පටන් ඒක ගලේ කොටපතියක් වගේ වෙනස් නොකර පවත්වාගෙන යන එක තමයි ඒ ථේරවාදයේ තියෙන නම්බුකාරකම. ඊට විරුද්ධ අර්ථකථන දෙනවා බොහොම ජනප්‍රියයි. නමුත් ඊට වැඩි අද ලෝකයේ අපි අරන් තියෙනවා ඒ භූත වූත් නැ කියන්නේ වෙච්ච සත්ත්ව වූත් ඒ කියන්නේ සත්‍ය. අත්ත සංහිත වූත් අනුන්ට හිතසුව පිණිසවන්නා වූත් ඒ වාගේම අනුකත්‍යයේ හිත හිතමනාප බව පිළි පිළි අනිත් පැත්තේ හිතමනාපව තියෙන ආව කොටස් ටිකක් විකරණ එක පණ වාගේ රැකගෙන ඉන්න තියෙනවා. පාණේ රැකගෙන ආපු නිසා අපිට අදත් මේ වාගේ මේ වචනය සම්බන්ධයෙන් ගැන වුණත් විශාල විස්තරයක් වෙන කිසිම ආගමක වෙන කිසිම ප්‍රතිපදාවක නැති එකක් ඉදිරිපත් කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක මේ විපස්සනාවේ දියුණුවත් එක්ක තමයි එන්ටෙන් ටෙන් ටෙන් ප්‍රයෝජනවත් බව වැඩි වෙන්නේ වෙන විදිහට කියනනම් කතා කිරීමත් අඩු කරලා කතා ඇහිීමත් අඩු කරලා Tamange වැඩක් බලා ගන්න තමයි. මේක තමයි ථේරවාදය කියන්නේ. ඉතින් මේක හරියම ආත්මාර්ථකාමී වැඩක් කිය. දන්නේ නැත්නම් අරසා වෙනවයි නොදන්නේ නැත්නම් මුර්ගතාමරතාවට අහු වෙලා වගේ සර්පය වගේ සත්තු වගේ අහු වෙනව වෙන දේ ආයුධ වගේ කපා කොටා ගන්නවා ඒ නිසා දන්නේ නැත්නම් විතරක් ගල්ගුහාවට වෙලා පරිසම් වෙනවයි කියලා ථේරවාදයට ප්‍රධාන චෝදනාවක් කියනවා. කට්ටියට හරි අමාරුවක් වෙලා තියෙනවා මෙන්න මේ චෝදනාව අයින් කරලා තමන් සුද්ධ නොවුනත් අනුන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලකට යන්න යන ගතිය මේ මෑත කාලේ බොහෝ ප්‍රකටයි. මේකටත් අර කලින් කිව්වා වගේ බෙහෙත් නැති ලෙඩක්. නමුත් ඒ අත්තුත් කටයුතු කරන්නේ කරුණාවෙන් තමයි. නමුත් ඒකට කිට්ටු කරන්න තියෙන්නේ මේ වැඩේ කරනකොට අර රාහුල පුංචි කුමාරයාට රාහුල භද්‍රක ස්වාමීන් වහන්සේට සර්වඥාන්සේ දේශනා කළා වගේ මොකටද රාහුල මේ ආදාහයක් පාවිච්චි කරන්නේ මොකටද කණ්ණාඩියක් පාවිච්චි කරන්නේ ස්වාමීන් වහන්සේ ප්‍රතිවේක්ෂාව සඳහා Taman ගමනක් යන ඉසලා මුකොන්නේ පීරාගෙන දත් මැදගෙන කණ්ණාඩියෙන් බලනවා මම පිටක් පිටට යන්න ඉසලා මයි ළඟ ප්‍රකෘති පේනමක් තියෙනවා කියලා ආන්නේ නැවත සලකා බැලීම තමයි ආදාහය අපි පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ තමයි කියනවා සර්වඥාන්සේ යමක් කරන්න ඉස්සලා පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කම්මං කාසප්ප ගමන් කරන්න ඉස්සෙල්ලා නැවතත් නැවතත් සලකා බලලා කරන දෙයක් කරන්න. පච්චවේක්කිතා පච්චවේක්කිතා වාචම් භාසිතබ්බ. කල්පනා කරලා කල්පනා කරලා තමයි කියන දේ කියන්නේ. ඒ වගේම තමයි කල්පනා කරලා කල්පනා කරලා හිතන දේ හිතා. ඒ මොකද මේවා කියාට පස්සේ අපවදින්න බෑ. අපි කියලා කියනවා ගිය වචනේ ඇත්ත 20ක් දාලවත් අපවදින්න බෑ. අද තියෙන මේ ජනමාධ්‍ය ප්‍රශ්නේ තියෙන්නේ කිසිම කාරකින් තොරව කියන්න තියෙන දේ කියනවා කරන්න තියෙන දේ කරනවා හිතවිලි පෙන්වනවා පෙන්ලි වරලා ඒක අර කිතුල් ගහට නැගපු මිනිහ කියපු කතාව වගේ ඒක සාධාරණීකරනද එක වචනයක් කියලා ඊට පස්සේ වචන 100ක් හමාරක් කියන්න පටන් අර ගන්නවා අර කියපු එක සාධාරණීකරණය කරනවා ඉතින් මේකටත් ප්‍රඥාව කියලායි අද මේක කියන්නේ ඒ තරමටම අන්ධ භූතයි මේ Tamange හෙළුව වසා ගන්න කරන වැඩක් නමුත් හෙළුවෙන් හැසිරීම තනන් ගන්නේ ඒක නැගුවාට නැගපුණිය කියපු කතාව වගේ ඒක සාධාරණීකරනද එක වචනයක් කියලා ඊට පස්සේ වචන 100ක් හමාරක් කියන්න පටන් අර ගන්නවා අර කියපු එක සාධාරණීකරණය කරනවා. ඉතින් මේකටත් ප්‍රඥාව කියලායි අද ලෝකෙ කියන්නේ. ඒ තරමටම අන්ධ භූතයි. මේ Tamange හෙළුව වසා ගන්න කරන වැඩක්. නමුත් හෙළුවෙන් හැදිරීම ගණන් ගන්න. ඒක නැතුව පස්සේ ඒක වසා ගන්න වචන වස්ත්‍ර අඳින්න ආවා. මේක නොකරන කෙනෙක් නැහැ කියන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ. නමුත් ਸਰවඥාද ප්‍රතිපදාවක් පෙන්ලා දීලා තියෙනවා. උන්වහන්සේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ක්‍රියාත්මක කරලා පෙන්ලා තියෙනවා. මේ වගේ වෙලාවකදී කන්ති පරමං තපෝති තික්කා කියන විදිහට ශාන්තිය තමයි. පරම නිවන. ක්‍රියාවක් කරන්න කලින් හොඳට කල්පනා කරලා බලන්න. මේක ප්‍රතිඵල ඒකාන්තයෙන්ම බව කියන්න ඕනේ. මේකට පක්ෂ වෙච්චි මේකට ඉදිරි වෙච්චි ඉදිරි පිළ ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. මේකෙන් ඇතිවෙන චේතනා සියල්ලම තමයි මම කියන්න ඕන. අපි ඒක ගන්නවා ඊගාවතාවට ඒකට කියනවා සම්මා කම්මන්තේ කියලා. අද අරන් තියෙන සම්මා වාචා මේ කියන්න හදන දේ. අහන කෙනා කොයි විදිහට Taman කුප්පණ්ඩ ඉඳ තියෙනවා අහන කෙනා Tamanගේ දේ බොහොම සාදරව පිළිගන්නත් ඉඳ තියෙනවා ප්‍රතික්ෂේප කරන්නත් ඉඳ තියෙනවා ඒක ඒ පුද්ගලයාගේ චේතනාවට උරුවටයි වැටෙන්නේ නමුත් මේ වචනේ කතා කරන්න ඉස්සෙල්ලා Tamanට ඒක සලකා බලන්න පුළුවන් ගතියක් යෝගාවචරය දියුණු කරගෙන තියෙනවා. මේකට අපි සතිය කියලා කියනවා. ඒක නිසා සම්මා සති, සම්මා වායාම, සම්මා දිට්ඨි මෙන්න කියන මේ මාර්ගාංග වලට බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ අනුපරිධාවන්ති අනුපරිවර්තෙන්ති කියලා. කරන ක්‍රියාවකට ඉස්සරහිමුත් යනවා, පැත්තෙමුත් යනවා, පස්සෙමුත් යනවා. කරන වචනයකට ඉස්සල්ලත් යනවා පැත්තෙමුත් යනවා පස්සෙමුත් යනවා. රාජකීය අමුත් එක්ක රජ කෙනෙක් යනකොට ආරක්ෂාපේශ කීප දෙනෙක් ඉස්සරහිනුත් දුවනවා. දෙපැත්තෙමුත් පරිවර්ණය කරනවා. පිටිපස්සෙමුත් ආවරණය කරනවා. අන්න ඒ වගේ තමයි මේ ක්‍රියාවලට වචනවලට ඉස්සර වෙන්න ඕනේ සම්මා දිට්ඨිය. සම්මා සතිය සම්මා වායාම. එහෙමනම් ඒ පුද්ගලයාට තේරෙන වචන කතා කරනවා කියලා කියන්නේ බරපතල වගකීමක්. නඩුකාරේ කුසාවියක කරන ප්‍රකාශනයක් වගේ. රජ කෙනෙක් කරන රාජකීය ප්‍රකාශනයක් වගේ. එහෙම නැතුව Taman විසින් Tamanම හැල්ලු කරගෙන කටයුතු කරන්න ගියාම ආන්න අර කියන විදිහට මේ මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියන මේ හතරෙන් එකට වැඩේ. ඉතින් මේක මේ පිළිබඳව හොඳ යාන්ත්‍රණය මේක වැඩ කරන්නේ මෙහෙමයි කියලා දන්නේ නැති කෙනාට නම් පිටිපස්සෙන් කෙවිතක් තියාගත්ත කෙනෙක් ඉන්න වෙනවා ඒ මොකද ඒ පුද්ගලයා අර කියන විදිහට ප්‍රතිවීක්ෂා කරලා ප්‍රතිවීක්ෂා කරලා නෙවෙයි කතා කරන්නේ කෙරුවට පස්සේ ඒ පුද්ගලයාත් පිළිනවා අනික් අතත් පිළිනවා ඉතින් ඒකට කාට හරි අධිකරණේ අත්‍රකණ්ඩ වෙනවා නමුත් යෝගාවචරයා මේ தත්තේ මුලින් මුලින් විඳලා පහු වෙනකොට පහු වෙනකොට තේරුම් ගන්නවා මේක හොඳම ක්‍රමය තමයි කරන්න ඉස්සර වෙලා වචන කතා කරන්න ඉස්සෙල්ලා මම මේ කරන්න හදන දේ මොකද වෙන්නේ කියන එක බලන්න පුරුදු වෙනවා. නමුත් මේක 100ට එකක් දෙකක් විතර තමයි ආරම්භයේදී තමන්න පුළුවන්. මම මේ කරන්න හදන වචනේ කෙරුවොත් හොඳද නරක නොකරුවොත් හොඳද? අන්න ඒව කල්පනා කරන්න අවස්ථාවක් ලැබිලා මේක අභූතං අතච්ඡං අනත්ත සංහිතං කියන තුනෙන් එකට වැඩෙනවා. වෙච්ච නැති දෙයක්, සත්‍ය නොවන දෙයක්, අනුන්ට හිත පිණිස නොවන දෙයක් නම් එයින් වැළකී සිටීම තමයි මේ විරති චෛතසිකය කියලා කියන්නේ. ඒක තමයි වචනේ සම්බන්ධයෙන් අති ශ්‍රේෂ්ඨම තත්ත්වය. ඒක දක්වන්නේ අරියා අනාථවා එවනතන් ආර්යයන් වහන්සේලා කරන ආශ්‍රවයන් රහිත වූ ඉක්මීම තමයි මේ විරතිය කියන්නේ. මෙතෙක් වෙලා අපි සාකච්ඡා කළේ කරලා සූද්ධ කරන්න ආදිනේ. කරලා ඒක අහවල් වැරද්දට වැටෙනවා. අහවල් අනුන්ගේ දේ හදන්නේ, Tamanගේ දේ හදන්නේ. ආදි වශයෙන් විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ඊට මීට බොහෝම ලේසි ක්‍රමේ තමයි විරුද්ධයිසිකය. නමුත් කොච්චර ලේසි වුණත් ඒක ආර්යයන් වහන්සේලා විශේෂයි. අධියා අනාසවා වචෙන් සඳහන් කරලා තියෙනවා. එයින් මේ පිට කරන වැරදෙනවා, වැරදෙනකොට සමාව ගන්නවා, නැත්නම් තමන්ගේ ගෝල බාලයෝ කරනකොට ගෙන්නලා යත්තර නිවැරදි කරලා දෙනවා. මේ වගේ බණ කියලා දෙනවා ඒව ඔක්කොම වැටෙන්නේ සාසවා පුඤ්ඤ භාගිය මේ ආශ්‍රව සහිතයි උපදි වේපක්ක උපදි විපාක සහිතයි පින් පැත්තට වැටෙනවා නමුත් ලෞකිකයි ලෝකෝත්තර චෛතසිකයේදී මේ සියල්ලගෙම මුදුන්පත් වීම සිද්ධ වෙන්නේ මොකද වචනයක් කතා කළොත් නිවැරදි වෙන්න තියෙන අවස්ථාව අඩුයි හතර ආකාරයෙන් වර්ධින්න තියෙන අවස්ථා වැඩි නිසා වචනයක් කතා කිරීමේ අවස්ථාවේ එළඹිලා ප්‍රත්‍යවේක්ෂා කරලා ඒක නොකර සිටියනම් ඒක තමයි විරතිචෛසිකේ කියන්නේ. ඒක තමයි සම්මා වාචා කියන එකේ ඒ ආර්ය අනාථව ආදි වශයෙන් සඳහන් කරලා තියෙන්නේ උසස්ම කෙලවර. ඒ යදී බලනකොට නිකමට කල්පනා කරන්නට එක පැයක් භාවනා කරනකොට අපි ළඟ ලක්ෂ කෝටි වාරයකින් මේ විරුද්ධයිසිකේ පාර වෙනවා. භාවනා නොකර මේ පිරිසක් එක්ක ඉන්න ඕනම වෙලාවක මේ සර්ප විමානක ඉන්නවා වගේ. ආයුධ කපඩාවක ඉන්නවා වගේ. විශේෂ සහිත ආයුධ කපඩාගෙන අතපය දික් කරොත් හැපෙනවා කැපෙනවා. කිතීරියක් වගේ මේක. නමුත් තමන් ළඟ ඉන්න ඇත්තෝ භාවනා කරන සබ්බපචාරී පිරිසනා පිරිසක් නම් ඒකට කියන්න පුළුවන් ශූන්‍යාකාරයක් කියලා. ඒක කතා කරන්ඩ පුපුරන්න හදන, නලියන්න හදන වාචාලකමට එලඹිච්ච පෙලඹිච්ච පිරිසක් අතර ඉන්නවනේ යෝගාචර පිරිසක් එක්ක හිටියත් රිමාන්ඩ් එකේ හිටියා. අරිම වේසයි. ඒ මොකද අනික්කත්ව මේ කරන නඩුව අහලත් ඒ වගේම Tamande ඉඳ දෙන්නේ නැති ගතියත් ඒ වගේ මේ අතන්ට හා ඌ කියලා ඌ මිටිකන් දෙන්න කියලා Tamange වර්ධිනවත් බලනකොට හරිම බයයි. නමුත් තව එක්කෙනෙක් දෙන්නේ එකක් ඉන්නවනම් මෙන්න මේ විදිහේ වචනේ වෙන්න පුළුවන් අනර්ථය. නැත්නම් වචන කතා නොකිරීමෙන් විරුද්ධ ධෛර්යය වෙන්න පුළුවන් අර්ථය යාන්තමතෝ තේරුම් ගන්න. උතුම් චිත්ත විවේකයක් ඇති වෙනවා. ශූන්‍යagaraකට ගියා වගේ. ලක්ෂයක් සෙනගෙහි ගියා. මොනම සභාවකවත් කිසිම ප්‍රශ්නයක් මතුවේ. මොනම දිනචර්යාවකවත් කිසිම ප්‍රශ්නයක් මතුවේ නැහැ. සෑම කෙනාම වචනයක් කතා කරන්න වෙන නිසා කඹුරන්න වැඩ කරනවා. ඒ මොකද මේ කතාවකින් මේ වැඩේ ගන්නවට වඩා ඒ වගේ වැඩ 10ක් කරන එක හරිම ලේසි. අර ගෝසිංග වනේ හිටපු රහතන් වහන්සේලා තුන්නම ධානත්ම කැපී පෙනෙන වෙලාවක ਸਰවචනාචර මතක් කරලා තියෙනවා අපි තුන් දෙනා එකට හිටියට හිතෙන් එකට හිටියට අපි කයෙන් එකිනෙකා එකිනෙකා වෙන් වෙලා කටයුතු කරගෙන අපි තුන් දෙනාට දෙන එකම හිත මොකද්ද? අනේ අපි එක එක්කනාගෙන් කතාවකින් අනෙක් කටට බාධා නොවේවා. නමුත් අපි සමහර වෙලාවල් වල වැස්කිලිය හොදනවා, හොදලා ඒකට අවශ්‍ය කරන වතුර භාජනේ උස්සන් හදනවා බෑ. ඒතකොට අපි පොඩ්ඩක් පමා වෙනවා ළඟින් යන තවත් මගේ දප්රක් වචාලින්ව හසනමක් එනවාද කියලා දැක්කොත් අතවනවා. අතවන්නකොට අනිතිකන වහාම දැනගන්නවා මේ ස්වාමීන් වහන්සේට අත්තුදාවක් අවශ්‍යයි කියලා වචන කතා කරන්නේ දෙන්න එකතු වෙලා වාදනය කියලා කියන යනවා. ඒක නිසා ස්වාමීන් වහන්සේ අපි ගත කරන්නේ කිරි වතුර එකතු වුණා අපි දෙන්න අතර තුන් දෙනා අතර එක්කෙනෙක් දැනුමින් අඩුවේ වැඩිය කියලා මේ රසේ බුත් විඳීම කිසිම බාධාවක් නැහැ. මේ වැඩිමාල්ලයි වාලයයි කියලා මේ නිසද්ද භාවයේ විරතිදයිසිකේ රසයේ කිසිම අඩුවක් නැහැ. මේක කැපිපේ නවත්තා වුණේ මොකද මේ ඊට පොහොතකට කලින් සරුවචනාන්දේ ඇදහිට පුතන දෙපිරිසක් එකතු වෙලා වැසිකිලි වාදනේ වතුර ටිකක් එකතු වුණා කියලා මාස ගාණක් තිස්සේ රණ්ඩු කලකෝලාල කැන්දා. තුන්දරයක් අවවාද කළාම ප්‍රචාරණය මේක නතර කරන්න කියලා නෑ. ඔබ වහන්සේ වෙහෙස වෙන්න එපා අපි මේක බේර ගන්නම් කිව්වා. පන්තිමන සරුවචනාංශේ මේ මේ වාගේ පිරිසක් එක්ක ඉන්න ගියාම කිසිම ශූන්‍යාකාර ගතියක් නෑ. ඒක නිසා උන්වහන්සේ පිරිසෙන් බැහැර වෙන්න යන ගමනේ තමයි ගෝසිංග වණේට ගොඩ වෙනකොට අනුරුද්ධ මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස උන්වහන්සේලා මේ වචනේ පාවිච්චි කරපටි දේශනා කළා. ඒ නිසා මේක ඉතිහාසගත කතාවක්. වචනේ සම්බන්ධ අපේ ථේරවාදයේ දක්වන මේ වැඩපිළිවෙල ඉතිහාසගත කතාවක් උගාක් උපහාස කතා තියෙනවා. මේ විදිහට මේ වචනය සම්බන්ධයෙන් අපේ තෙරුණාහසලා ගත්ත උත්සාහයත් ඒ උත්සාහය සමහර වෙලාවට කොච්චර දුෂ්කරද කියන එක අර ජපන්තෙන් කතාවක තියෙනවා. මේ හතර දෙනෙක් එකතු වෙලා කුටි සේනාසන ආදාන ඒ හතර දෙනා විතරයි ඉන්නේ. කතා කර ගන්නවා අද ඉඳලා අපි කිසි කෙනෙක් කිසි කෙනෙකුට කතා කරන්නේ අපි එකිනෙකා පිළිබඳව හොඳ මෛත්‍රියෙන් කරුණාවෙන් කල යුත්තේ කරමු. අතින් සං කරමු. සංකල වැඩ කරගන්න. ඊපස්සේ ඔක්කොම එකතු වෙලා හන්දා වෙලා කතිකාවක් අරගෙන පහනක් පත්තු කරලා ශාලාවේ කියලා භාවනා කරනවා. කැපකාරයා බලන ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක්වත් කතා නැහැ. මිනිස්සයාත් පැත්තකටලා එක්ක භාවනා කරන මොකක් හරි වැඩකට යනවා. එහෙම ඉන්නකොට ඒක ස්වාමීන් වහන්සේගෙන් නමක් භාවනා නැගිටලා බලනකොට පහනේ තෙල් ඉවර වෙලා. දැන් රාවින්ට රාවින්ට ගිනි පෙට්ටිය තියෙන තන දන්නෙත් නැහැ. මේක තෙල් ටිකක් තමා ගන්න ඕන ඕනේ ස්වාමීන්ගේ විතක්ක ਵਿਚාර අවදි වෙන්න පටන් ගත්තා. අනේ මේලාට කැපකාරයවත් ආවොත් නමුත් කැපකාර වෙන්නේ නැහැ. එමන්ත එමන්තක වැරක්. නමුත් දැන් අනික් කත්තන්න කියන්න විදියකුත් නැහැ. නැගිටලා ගියොත් එතනක් බාධා. ඒ නිසා ඒ ශාංශ දැන් භාවනාව මේකමයි. පානි තෙල් ඉවරලා නිමිලා ගියොත් එimhe ඔක්කොම ඉවරයි. කොහොම යනකොට අහම්බෙන් වගේ කැපකාරය ළඟින් එනවා. ඉන්නකොට අර කොච්චර ඇතුලේ විතක්ක ਵਿਚාර පුපුරන්න හැදුවද වහාන කතා කරලා කියනවා ළමයා මේ පහන තෙල් ටිකක් දාන්න කියලා. එතකොටම ළඟ ඉන්න ස්වාමීන් වහන්සේට ඇහෙනවා කතා කරනවා ඒ ස්වාමීන් කියනවා ආ ඔබ වහන්සේ කතා කරා එයත් අවුල්. තුන්වෙනි එක්කනා කල්පනා කරලා බලනවා අනේ මේ මිනිහාර අර මනුස්සය හදන්න ගිහිල්ලා අහුවෙච්ච හැටි වචනේ. ඒකලක ඔබ වහන්සේ අනිත් වහන්සේ හදන්න කියලා ඔබ වහන්සේත් අහුණානේ කියනකොට එයත් කතා කරලා එයත් අහුවේ. හතරවෙනි එක්කනා කල්පනා කරනවා මම විතරයි කතා කරන්නේ. මම බේරුණා. යා කියනවා මම විතරයි කතා නොකළේ කියලා. ඒකත් හතර දෙනාම අහුවේ. මේක බොහොම ලක්. එක තැනකට Taman තුච්ච වුණාට පස්සේ තව කෙනෙක් තුච්ච වෙනවා දකින්න තමයි ආදාව කියන්නේ. හොරිය අදිච්ච එක හරිය කැමති තව කෙනෙකුට හොරිය අදිනවා දකින්න. ඒකවල සමාජිකත්වය වැඩි වෙනවා. ඒක නිසා අර කතා නොකර ඉන්නේ කෙනා සංකල්ප වශයෙන්මුත් කොටු වෙනවා. පිළිසිමුත් කොටු වෙනවා. ඒ බුද්ධලට ඒක දිගට පවත්වාගෙන යන්න යන්න ගියාම අද සමහර සමාජවල දඬුවම් කරනවා. සාධාරණ සාධාරණ කන්තියේදී කරබල හිටියයි. මොකද මං හිතන්නේ බුද්ධ ආගමේ කිසිම තැනක ඒ වගේ තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස විරතිචෛසිකේ රැක්කයි කියලා දඬුවම් දීපු තැන. හැබැයි සීටි දෙකක් තියෙනවා. ඒ මොකද උන්වහන්සේ සඳහන් කරනවා මේ වගේ සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාත් එක්ක ඉන්නකොට කතා නොකර ඉඳීමේ කියලා ප්‍රතිපත්තියක් ගන්න එපා ඒක විරුද්ධයි කියලා. ඒක ගොළුන්ගේ මුග්ධයන්ගේ වැඩක්. ඒ නිසා අපි වස්සවසල සමාප්ත වුණාට පස්සේ අපි එකිනෙකාට පවරීමක් කරනවා. දිත්තේනවා සුතේනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පරිකල්සාන. අනේ ආයසුතුන් වහන්සේලා ඔබ වහන්සේලාත් එකම එකට මාස තුනක් දැන් වෙයි වසාරකට. අතකලා මගේ වැරද්දක් එහෙම දැක්කනම් දිත්තේ වශයෙන්, පැකීම වශයෙන්, සුතේනවා වෙන කෙනකින් ඇහිීම වශයෙන් හෝ පරිසංකායවා සැකසිරීමක් වශයෙන් හෝ කර්මාකල මට කියන්න. මමත් ඒක ඒ තාලේම දකින්නවනම් මං හදාගන්නවා. අන්න ඒකට ඇටවීමක් කරනවා වගකීමක් බාර දෙනවා Taman ළඟ වැරද්දක් තියාගෙන වැරදි නැති පිළිසෙයි වැරදි නැති කෙනා වගේ බුම්මගෙන හිරෝ කතා නොකර හිටියොත් උඹට ස්වර්ග මාර්ගයක් ඒ වගේම ධර්ම මාර්ග දෙකම හිතෙනවා කියන්නේ ඒ වෙලාවේදී කතා නොකර ඉන්න එක නෙවෙයි දක්ෂකම එතකොට කියනවා සම්පජාන මුසාවාදෝ. දැන දැන මුසාවාදයකට අහු වෙනවා කතා නොකර සිටී. මේ දෙකේදීම තියෙන්නේ සත්‍යය කෙරෙහි ඇති අනුකම්පාවෙන් ਸਰවඥාන්ත මේ නීති දෙකම පනවලා තියෙනවා. ඒ නිසා අපේ වැඩ පිළිවෙලේ කතා නොකර සිටීම නෙවෙයි. පරමාදර්ශය වීමයි. අපි යම් කිසි දෙයක් කතා කරනවා නම් අන්නර ਸਰවඥාන්ත කිව්වාගේ අපේ රාජකුමාරයාට මේ සාස්ෘන් වහන්සේගේ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවක් තියෙනවා. ඒ අනුකම්පාවෙන් අපි කරන සෑම කතාවක්ම අදුම ගානේ කරුණාවෙන් දුකටපත් වෙච්ච කෙනේ දුකෙන් ගැලවීමේ අදහස කියන අදහසින් ඉන්නවා. එහෙම නැතුව යම් ආකාරයකින් අර කියන විදිහේ මුසාවකට, කේලම්බසකට, පරස වචනයකට, හිස් වචනයකට අහු වුණොත් ද්වේෂයම. ද්වේෂයිසිකීමයි වැඩ කරන්නේ. නමුත් මේක ඊ타මත්ම වංචනික ස්වරූපයෙන් මහත්මගති පාන. පාල තමන්ම අධිකරණ ඵලයේ පවර ගන්න. ඒ අනුසුද්ධ කරන්න හදන ගතියකට යනවා. මේක භයානක ලෙඩක්. හැබැයි කවදාහත් එහෙම යන කෙනාට හරස්කපන් යන්නත් තරකයි මතක මොකද එතකොට තව තව වචන වැඩි වෙනවා ඒ අතන තේරෙන්න අරින්න ඕනේ මේ වචනේ කියන එක වචනයෙන් හදන්න භාවනා